ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ දික්කේන විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජනීය වඳුරබ සංඝානන්ද ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාව අචේල කස්සප සූත්‍රය ඇසුරෙන් හේතුඵල ධම පිළිබඳවයි. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ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 සසර දුකින් අත මිදීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස දෙවි මිනිසුන්ට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඊස්වාසෝදාසක් ධර්මස්කන්ධයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී කවුරු සූදානම් වෙන්නේ ඒ ධර්මයට අවධානය යොමු කරනකොට බොහොම ඕනකමින් යුක්තව සකසා තමන් ඒ ධර්මයට අවධානය යොමු කරගන්න ඕන. බාහිර දේවල් ගැන අවධානය යොමු කරන්නේ නැතුව මේ ධර්මානුශාසනාවට තමන්ගේ පූර්ණ අවධානය යොමු කරගෙන සමාධිගත වුණාක් මෙන් හොඳට ධර්මය අහගෙන ඉන්න ඕන. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ධර්මයට අවධානය යොමු කරනකොට කන හිත යොමාගෙන බණහන් ඕන. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඒ කන හිත යොමාගෙන හිටිය කිය පමණකින්ම ඒ ශ්‍රවණය සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මය අහගෙන ඉන්නකොට අහගෙන ඉන්නෝ වගේම ඇහෙන ධර්මය ගැන හිතන්න ඕන. මෙනෙහි කරන්න ඕන, චින්තනය කරන්න ඕන, මානසිකාර කරන්න ඕන. එතකොට ධර්මයේ අහලා ඒ ධර්මයේ ගැන චින්තනය කරන්න ඕන හිතන්න ඕන හිතමින් මානසිකාර කරමින් ධර්මය අහන්න ඕන මානසිකත්වා ධම්මං සුණාති මෙනෙහි කරමින් ධර්මයේ ශ්‍රවණය කිරීම එතකොට මෙනෙහි කරන්නේ මොකද්ද ඇහෙන දේ හොඳට ධර්මයට අවධානය යොමු කරගෙන ඉන්නවා ඇහෙන දේ හොඳට මානසිකාර කරනවා චින්තනය කරනවා හිතනවා ඒ වගේම මානසිකාර කරමින් ඒක තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න උත්සාහ දරන්න ඕන. අත්‍යීකත්වා ධම්මසෝ. ඒක අර්ථය, හරය, තේරුම තමන්ට වැටහෙන ආකාරයට ඒක අර්ථයෙන් නුවණින් විමසමින් විචාර බුද්ධියෙන් විමර්ශන බුද්ධියෙන් බණහන් තෝරන. ඔන්න බලන්න බණහන ශ්‍රාවකයා උපදවා ගත යුතු කුසලතා කුසල ධර්මයන්. ඒ හොඳට අවධානය යොමු කරගෙන බණහන්ට ඒ ධර්මයේ ගැන වචනයක් වචනයක් පාසා හිතන්ට ඕන, චින්තනය කරන්ට ඕන. ඒ වගේ මේ කියන දේ වැටහෙන්නත් ඕන. වැටහෙන්න නම් අර්ථය නුවණින් විමසන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය නුවණින් වැටහෙන්න නම් විමර්ශන බුද්ධියම තියෙන්න ඕන. විමර්ශන බුද්ධියකින් තොරව මේ ධර්මයේ වැටහෙන්නේ නෑ කෙනෙකුට. ඒ නිසා තමයි විමසමින් ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරගන්න, හොඳට බණ ටික අහන්න, නුවණින් විමසන්න, ඒ ධර්මයේ වටහා ගන්න උත්සාහවත් වෙන්න. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා විශේෂයෙන් අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙනෝ මේ කාල වේලාවේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම අචේල කස්සප සූත්‍ර දේශනාවයි. මේ දේශනාවේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ අபிසමය සංයුක්තේ තමයි මේ අචේල කච්චප සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ සූත්‍ර දේශනාවේ මූලාශ්‍රය. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සවැත් රජගහනුවර රජගහනුවර වේළුවනාරාමේ තමයි මේ කාලේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන කාලේ වැඩ වාසය කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ උදෑසන සිවුරු පොරවාගෙන පාත්‍රයේ අත ඇතිව උන්වහන්සේ රජගහනුවර නගරයට පිණ්ඩපාතේ වැඩම කළා. ඉතින් නගර වීතියේ භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනෝ දැක්ක අචේල කස්සප කියලා මේ අන්‍යාගමික අන්‍ය ලබ්ධියක් අදහන බෞද්ධ නොවන කෙනෙක් ඉන්නෝ අචේල කස්සප කියලා. එයා තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙවෙයි. ඉතින් මේ අචේල කස්සප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාති වඩිනෝ දුරදීම දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට සමීප වෙලා භාගතුන් වහන්සේ සමග සතුටු සාමීචිය කතා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න අවසරයිද? මේ අවස්ථාවේ මට අවකාශයක් තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කස්සප මේ වෙලාවේ ප්‍රශ්න අහන වෙලාවක් නෙවෙයි මේ තථාගතයන් වහන්සේ පිඬුසිඟා වඩින වෙලාව. මේ අවස්ථාවේදී බණ කියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්න අහන්න අවකාශය නෙවෙයි. ඉතින් මේ අචේල කස්සප නැවතත් බුදුරජාන් වහන්සේට පෙරත්ත කරනවා ඉල්ලා සිටිනවා භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න අවකාශය තියෙනවද අවසර තියෙනවද බුදුරජාන් වහන්සේ දෙවෙනි වතාවේ ප්‍රතික්ෂේප කරනවා තුන්වෙනි වතාවෙත් අචේල කස්සප අහනවා ගෞතමයන් වහන්සේ මම වැඩි වෙහෙසන්නේ ඔබ වහන්සේ. දීර්ඝ ප්‍රශ්නයක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඉතා කෙටියෙන් අහන්නේ. කෙටියෙන් උත්තර දෙන්න ඔබ වහන්සේ වෙහෙසටපත් කරන්නේ නැහැ මෙතන. ආන්න එතකොට බුදුරජාන් වහන්සේ බලනෝ මේ අචේල කස්සප නැවත නැවතත් මේ ඉල්ලීම සිද්ධ කරනවා බුදුරජාණන් වහන්සේ අවසර දුන්න එහෙනම් කස්සප ඔබේ ප්‍රශ්නේ කෙටියෙන් අහන්න. දැන් බලන්න මේ අන්‍යාගමික කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ ඒ පුදු ඒ ආගමික වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ලොකු සමගියක් තිබුණා. ඒ වගේම ඕනම මොහොතක එළඹිලා සාකච්ඡා කරන්න මේ සුහද භාවය මිත්‍ර භාවය සමගි සම්පන්න බව ඒ යුගයේ ආගම් අතර තිබුණා. හැබැයි සංකල්ප වශයෙන් දෘෂ්ටි වශයෙන් වෙන වෙනම අදහස් දැරුවාට නියෝජනය කරාට ඒ අය බොහොම සමගී බොහොම එකමුතුයි බොහොම මිත්‍රශීලී සමහර අවස්ථාවල ශ්‍රාවකයන් වහන්සේලා පවා පින්ඩපාතේ වඩින වේලාව කල් වැඩි නම් අර අන්‍යාගමික විහාරස්ථානයකට ගිහිල්ලා ඒ අය සමග සතුටු සාමච්චියේ යෙදලා සැප දුක සොයා බලලා සාකච්ඡා කරලා පින්ඩපාත කාලය ආවහම පිඬු සිඟා වඩිනවා. ඉතින් ඒ වගේ ආගම් අතර සමගියක් සුහද භාවයක් මිත්‍රත්වයක් එකල තිබිලා තියෙනවා. ඒ ධර්ම සාකච්ඡාවේදී පවා මතභේද තිබු සංකල්ප දෘෂ්ටි වෙනස් වුණාට ඒව සමග ගැටීමක් තිබුණේ නැහැ. හැබැයි වෙන වෙනම දෘෂ්ටි සංකල්ප තිබුණා. හැබැයි ඒ අතරේ අයට සමගිය ඒකින් කැඩුනේ නැහැ. ආගම තිබුණට ભેදයක් තිබුණේ සමගිය තිබුණා. ඉතින් අන්න නිසා තමයි මේ පහසුවෙන් මේ ශ්‍රාවකයන් පවා ඒ බුදුරජාණන් වහන්සේ පවා අන්නේ විහාරස්ථාන අන්‍යාගමික විහාරස්ථාන වලට වැඩම කරනවා. ශ්‍රාවකයන් වැඩම කරනවා. ඒ ශ්‍රාවකයන් ජේතවනාරාමයට වැඩම කරනවා, සාකච්ඡා කරනවා. එහෙම සම්බන්ධතා තිබුණා. සුහදත්වයේ මිත්‍රත්වයේ තිබුණා. සමගිය තිබුණා. ඉතින් මෙතෙන්දිත් භාග්‍යවතුන් වහන්සේ එක පාට මේ අචේල කස්සපට උත්තර දෙන්නේ නැහැ. ඒක හේතුව සමහරලාට මේ පින්ඩ පාතේ වඩින වේලාව නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අචේල කස්සපගේ අවධානය, උත්සාහය, වීරිය, කුසල ඡන්දය බලවත් කර වෙන කර ගැනීම සඳහා ඊට අවශ්‍ය යාගේ මානසික පසුබිම සකස් වීම සඳහා පළවෙනි පාර, දෙවෙනි පාර උත්තර දෙන්නේ නැහැ. අර තුන්වෙනි පාරක් බලවත් ඕනකමින් අහනකොට ආයාසයෙන් ඉල්ලීම සිද්ධ කරනකොට ඊට අවශ්‍ය අවධානය යොමු කර ගැනීම සඳහා භාගතුන් වහන්සේ පළවෙනි දෙවෙනි පාර ප්‍රතික්ෂේප කරලා තුන්වෙනි පාර දේශනාව ආරම්භ කරනව වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ අචේල කස්සප කියන මේ කෙනා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කිම්පනබෝ ගෝතම සයන්කතං දුක්ඛන්ති ඒ අහන ප්‍රශ්නයක් අතිශය වැදගත් ප්‍රශ්නයක්. මේ බුද්ධ ශාසනයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බුද්ධ පණිවිඩයේ මූලික સિદ્ધාන්තයක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන අතිශය වටිනා වැදගත් සූත්‍ර දේශනාවක්. එතකොට මේ අචේල කස්ස පහන ප්‍රශ්නේ තමයි කිම්පන භෝගෝතම සයන්කතන් දුක්ඛන්ත. භාග ගෞතමයන් වහන්සේ මේ දුක කියන එක තමා විසින් කරන ලද්දක්ද? තමන් විසින් කරන ලද්දක්ද? මා හේවං කස්සපාතියව භගවාවෝච අස්සපය එහෙම කියන්න එපා. මේ දුක කියන එක තමන් විසින් කරන ලද්දක් කියලා ගන්න එපා. එහෙම ගත්තොත් ඒක වැරදි. එහෙමොත් ඒක සාස්වත දෘෂ්ටියකට වෙනව යනවා. ඇත කියන අන්තයකට යනවා. එහෙම දකින්නක ඒ දර්ශනය ඒ ඒ දැක්ම වැරදි. ඒක අන්තයක තියෙන එකක්. එහෙම තමන් විසින් දුක හදාගෙන විඳිනවා නෙවෙයි. ඒක පටිච්ච සමුප්පන්නව අවිද්‍යාව නිසා සකස් වෙන එකක් මිසක තමන් දුක හදාගෙන විසින්න කිසි කෙනෙකුට එහෙම දුක් විඳින්නේ නැහැ ලෝකෙ කිසි කෙනෙක්. අවිද්‍යාව නිසායි යම්කිසි හේතුවක් නිසායි දුක් විඳින්නේ. තමන් නිසා දුක් විඳිනවා කියලා ගත්තොත් ඒ දැකීම ඒ දර්ශනය වැරදි. දැන් අපිට හිතෙනවනේ සාමාන්‍යයෙන් අපි දුක් දුකක් ගොඩ නැගෙනකොට මේ තමන්ගේම දෝෂේ තමන්ගේම පෙර කර්මයක් තමන්ගේම දෝෂයක් අපලයක් නිසා තමයි මට මේ දුක පීඩණය වෙහෙස විඩාව ගොඩ නැගෙන්නේ. එතකොට මේ දුකට හේතුව දකින්නේ අවිද්‍යාව කියලා නෙවෙයි. තමන් කියලා. එතකොට ආත්ම සංකල්පයක් තමයි එතෙන්ද තමන් කියලා කෙනෙක් ඉන්නෝ ඒ කෙනා නිසා තමයි දුක එතකොට එතන ආත්ම සංකල්පයේදීන එතකොට අන්තයක හිත පවතින අන්තගාමි. එතකොට ඇත ඇත කියන අන්තය. සාස්වත දෘෂ්ටියේ දෘෂ්ටියක් තමයි එතන ගොඩනගන්නේ සම්මා දිට්ඨියෙන් නෙවෙයි ඒ දුක ඇති වෙන විදිය දකින්නේ. හේතුඵල විදියට නෙවෙයි දකින්නේ. Taman නිසා දුක එනවා කියන. ඒක වැරදි. ඒ දර්ශන ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ කස්සපට කස්සප මේ Taman නිසා දුක එනවා නෙවෙයි එහෙම හිතන්න එපා. ඒක වැරදි. ඊට පස්සේ මේ කචේල කස්ස පහනෝ දෙවෙනුවට කිම්මකෝබෝ ගෝතම පරංකතන් දුක්ඛන්ති මා හේවං කස්සප කසපාතියවත. එහෙම කියන්න එපා කස. මේක අනුන් නිසා දුක එනවයි කියන එකත් ඒකත් වැරදි. එහෙම අහන්නේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න අන්තගාමී ප්‍රශ්න. තමන් නිසා දුක එනවයි කියන එකත් වැරදි. අනුන් නිසා දුක එනවා. දැන් අපි හිතමු තව කෙනෙක් අපට බැන්නාම ඒ බැනපු නිසා, අහවල් කෙනා නිසා, අහවල් කෙනාගේ ක්‍රියාව නිසා තමයි මං අද දුක් වෙන්නේ. මේ දෙමව්පිය නිසා අපේ දෙමව්පිය නිසා අපි දුක් විඳින අපේ දරුවෝ නිසා අපි දුක් විඳින අපේ ස්වාමියා නිසා අපි දුක් විඳින බිරිඳ නිසා දුක් විඳින බාහිර කෙනෙක් රටේ පාලකයෝ නිසා රටවැසියෝ දුක් විඳිනවා අන්න එහෙම අපි මේ අපි දුක කියන එක මේ බාහිරයට යොමු කරනවා බාහිරයට දානවා බාහිර මේ අහවල් දෙවියෙක් නිසා යක්ෂයෙක් නිසා අපි දුක් විඳින්න. එහෙම නැත්නම් පෙර කර්මයක් බාහිර කෙනෙක් නිසා දෙයක් නිසා දුක් විඳිනවා. එහෙම ගන්න එක වැරදි. බාහිර කෙනෙක් නිසා දෙයක් නිසා අපි යම් කිසි දුකක් විඳිනවා නම් ඒක එක වැරදි එහෙම හිතුවහම ඒක උච්චේ දෘෂ්ටියට වැටෙනවා. ඒක අන්තයක්. එහෙම හිතන එක එහෙම කල්පනා කරන එක වැරදි. ඒ විදිහට තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ. මේ දුකට හේතුව තමන්ය දුකට හේතුව අනුන්ය බාහිර කෙනෙක්ය ඒ විදිහට භාගතුන් වහන්සේ අන්තවල ධර්මයේ දේශනා කරන්නේ දැන් බලන්න අපි අපි දුකට හේතුව දකින්න ওই අන්තවලමයි. මේ තමන්ගේ දෝෂෙන් නිසා තමයි දුක එන්නේ කියලා අපිට බොහෝ දුරට හිතෙනවා. ඒක වැරදි. එතකොට බාහිර කෙනෙක් නිසා, දෙයක් නිසා, පිරිසක් නිසා තමයි අපි මේ දුක් විඳින්නේ කියලා එහෙම හිතුවත් ඒක වැරදි. ඒක බුදුදහමට ගැලපෙන්නේ ඒක බුදුරජා බුද්ධ දර්ශනය නෙවෙයි ඒක. එතකොට බාහිර කෙනෙක් නිසා මේ දුක් විඳින්නේ අවිද්‍යාව නිසායි දුක් වෙන්නේ. අන්න එහෙමයි බුදු. එතකොට ඒක බාහිර කෙනෙක් නිසා දුක එනවා කිව්වොත් ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ තමන් නිසා දුක් විඳිනවා කියන එකත් ගැළපෙන්නේ. ඒතකොට අවිද්‍යාව නිසායි ලෝක සත්වයා දුක් විඳින්නට හේතුඵල විදියටයි දුක සකස් වෙන විදිය බලන්නේ. හේතුව නැතිවීමනේ ඵලය නිරුද්ධ වෙන්නේ. අන්න එවැනි දර්ශනයක් තමයි බුදුදහමින් පෙන්වන්නේ. ඒ නිසාවත් තමන් නිසාවත් අනු නිසාවත් නෙවෙයි. ඉතින් ඒකට මේ කසේ අසීල කස්ස පහපු ප්‍රශ්නය තමයි තමන් විසින්ද මේ දුක එන්නේ තමන් නිසාද නෑ අනුන් නිසාද ලෝක සත්වයා දුක් විඳි තව කෙනෙක් බාහිර කෙනෙක් නිසාද නෑ කියලා දේශනා කළා තුක කස්ස පහන තුන්වෙනිවට. කිම්පන බෝ ගෝතම සයං කතංච පරං කතංච දුක්ඛන්ති. එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ තමනුත් නිසා අනුනුත් නිසා බාහිර දෙප් අභ්‍යන්තර සහ බාහිර තමනුයි අනුනුයි දෙපාර්ශ්වයේම හේතු කොටගෙන අපි මේ දුක කියන එක හිතේ උපදින. මාහේවං කස්සපාතියවස. එහෙම කියන්න එපා. කස්සප තමන් නිසා හෝ අනුන් නිසා දෙපාර්ශ්වයේම එකතු වෙලා තමයි මේ මනසේ දුක ගොඩනගලා තියෙන්නේ කියලා එහෙම ගත්තත් වැරදි. එහෙම ගත්තත් ගැළපෙන්නේ. එතකොට කස්සප හතර වෙනුවට අහනවා කිම්පන භෝගෝතම අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛති. එහෙනම් තමනුත් නොවන අනුනුත් නොවන මේ දුක ඉබේ ආකාස්මිකව පහළ වෙච්ච එකක්ද? ඉබේ හටගන්න දුකක්ද මේ? බුදුරජාන් වහන්සේ වදාළ මා හේවං කස්සපාති අවෝස. එහෙම කියන්න එපා කස්ස. මේක මේ ඉබේ හටගත්ත දුකක් නෙමෙයි. මේකට හේතුවක් තියෙනවා. ප්‍රත්‍යක් තියෙනවා. කාරණයක් තියෙනවා. ඒකයි දුක ඉබේ හටගත්ත නෙමෙයි. එන්න දැන් බලන්න ප්‍රශ්න හතර. මේ ප්‍රශ්න ටික හොඳට තෝරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, දර්ශනය, දැක්ම මොකක්ද කියන එක හොඳටම පැහැදිලිව අපට තෝරගන්න පුළුවන් වටිනා පණිවිඩයක් මේ සූත්‍රය තුල තියෙනවා. අන්න ඒක ඒ බුදු දේශනාවේ මූලික સિદ્ધාන්තයක් මේක දේශනා කරන්නේ. එතකොට මේ කස්සප ඇහුවේ තමන් විසින් නිසාද දුකේ නෑ කිව්වා. අනුන් නිසාද දුකේ. තමනුයි අනුනුයි දෙපාර්ශ්වය නිසාද මේ දුක ඉපදින්නේ. එතකොට ඉබේ හට ගන්න දුකත් නැහැ කියලා ප්‍රශ්න හතරටම භාගතුන් වහන්සේ උත්තර දුන්නේ. වැරදි ඒ ප්‍රශ්න වැරදි. ඊට පස්සේ කස්සප අහනවා කිම්පන භෝගෝතම දුක්ඛං නත්ති දුක්ඛන්ති මේ දුක කියලා එකක් නැද්ද කියලා අහනවා මේ කස්සප සීල කස්සප බුදුරජාන් වහන්සේ වදාලා දුක කියන එකක් නැහැ නෙමෙයි දුක කියන එකක් තියෙනවා අන්න එතකොට දුක කියලා එකක් ධර්මතාවයක් තියෙනවා ලෝකේ දුක තියෙනවා එහෙනම් භාගතුන් වහන්සේනෙහි භෝගෝතම දුක්ඛං නජානාති නපස්සති එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද දකින්නේ නැද්ද නෑ තථාගතයන් වහන්සේ දුක දන්නවා දකිනවා ඔන්න ඔය අචේල කස්සප අහන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා හොඳට තෝරගන්න ඕනේ. එතකොට තමයි අර බුදුරජාන් වහන්සේ ඊළඟට මේ දුක ඇති වෙන හැටි නැති වෙන හැටි කියන එක ඒ න්‍යාය, ඒ ආර්ය න්‍යාය, ඒ දර්ශනය පෙන්වන්නේ. එතකොට කසේ අචේල කස පැහුවේ Taman නිසා දුක එනවද? නෑ කිව්වා. අනුන් නිසාද දුක එන්නේ. Tamanuයි අනුනේ දෙපාර්ශ්වයේ නිදාස මේ දුක තියෙන්නේ. නෑ කිව්වා. ඉබේ හට ගන්නවද? නෑ කිව්වා. දුක කියලා එකක් නැද්ද කියලා ඇහුවා. නෑ තියෙනවා කිව්වා. දුක කියන එක ඔබ වහන්සේ දන්නේ නැද්ද දකින්නේ නැද්ද කියලා. නෑ මම දන්නවා දකින්නවා කියලා දේශනා කළා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ මේ කචේල කස්සප කියනවා භාගතුන් වහන්සේ මට මෙතනින් එහා ප්‍රශ්න අහන්න තේරෙන්නේ මං ඇහුව ඔබ වහන්සේ දුක හටගන්නේ Taman නිසාද? ඔබ වහන්සේ නෑ කිව්වා. අනුන් නිසාද මේ දුක එන්නේ නෑ කියලා කිව්වා. දෙපාර්ශ්වය නිසාද මේ දුක එන්නේත් නෑ කිව්වා. දුක ඉබේ හටගන්නවද කියලා ඇහුවා අන්තිමට. එහෙමත් නෑ කිව්වා. දුක එහෙනම් දුක කියලා එකක් නැද්ද කියලා අහුවා ඔබ වහන්සේ දුක කියලා එකක් තියෙනවා කියලා දේශනා කළා. දුක කියන එක ඔබ වහන්සේ දන්නේ නැද්ද දකින්නේ නැද්ද කියලා අහුවා. නෑ මම දන්නවා දකින්නවා කියලා දේශනා කළා. භාගතුන් වහන්සේ දුක ගැන දේශනා කරන සේක්වා. අන්න එතකොට වශීල කස්සපට මේ දුක ඇති වෙන හැටි නැති වෙන හැටි දැනගන්න බලවත් උත්සාහයක් කුසල ඡන්දයක් ඕනෑකමක් අවශ්‍යතාවයක් ඇති වුණා. අන්න ඒ වෙලාවට බුදුරජාන් වහන්සේට අවකාශය සලසා දෙනෝ මේ කචේල කස්ස භාගතුන් වහන්සේ අනුකම්පා කළ මේ ධර්මයේ දේශනා කරන සීක්වා සුගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන සීක්වා ආන්න එතකොට මේ කස්සප අවධානය යොමු කරගෙන ඉන්නෝ භාගතුන්සේ ඔන්න දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි දේශනා කරා බුදුරජාණන් වහන්සේ වදනෝ කස්සප මේ දුක තමන් හදාගත්වයි කියලා කිව්වොත් ඒක සාසත දෘෂ්ටියට වැටෙනවා මේ දුක අනුන් නිසා හට ගන්නවා කියලා කිව්වොත් බාහිර කෙනෙක් දෙයක් නිසා හට ගන්නවා කියලා කිව්වොත් ඒක උච්ඡේදයට වැටෙනවා. කස්සප තථාගතයන් වහන්සේ මේ අන්තවල ධර්ම දේශනා කරන්නේ. ආන්. එතකොට ඔන්න පැහැදිලි වෙනවා බුද්ධ දේශනාව ඇතාන්තේ නැතාන්තේ පැනවෙන්නේ නැත. ඇත කියන අන්තේවත් නැත කියන සාස්වත වාදයෙන් බුද්ධ දේශනාවක් නැහැ. උච්ඡේද වාදයෙන් බුද්ධ දේශනාවක් නැහැ. ශාස්වත උච්ඡේද උබෝ අන්තෝ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති අන්ත දෙකට නොපැමිණ මධ්‍යයෙන් තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරේ අන්න බලන්න බුදු මූලික સિદ્ધාන්තයක් ඒක අන්න ඒක තමයි අපි තෝරගන්න ඕන කාරණේ එතන අපි හොඳට මූලික න්‍යායක් ඒක මූලික સિદ્ધාන්තයක් එතකොට ඇත නැත සාස්වත උච්ඡේද කියන ද්වි ස්වභාවය තුල බුද්ධ දේශනාවක් පැනවෙන්නේ නැහැ. එහෙම දේශනා කළොත් ඒක බුද්ධ දේශනාවක් නෙවෙයි ඒක වෙනත් එකක්. වෙනත් එකක්. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ අන්ත දෙකේ තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ. උභෝවන්තෝ අනුපගම් මත්තම අන්ත දෙකට නොපෙමින මජ්ජේන තථාගතෝ ධම්මං දේශ මධ්‍යයෙන් තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. මොකක්ද මේ මධ්‍යයෙන් කරන දේශනාව? ඔන්න දේශනා කරනවා. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං. විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලායතන. සලායතනපච්චය පස්සෝ පස්සපච්චය වේදන. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං. උපාදානපච්චය භවෝ භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න දුක ඇති වෙන ක්‍රමය. දැන් ඕකත් ඔය අවිද්‍යාව නිසා සංකාර වෙනවා සංකාර නිසා විඥානය වෙනවා එතකොට ඔන්න ඔහෙම හේතු ප්‍රත්‍යයන්ගෙන් පටිච්ච සමුප්පන්නව සකස් වෙන දුකක් ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තමන් නිසා දුක් විඳිනව නෙවෙයි අනුන් නිසා දුක් විඳිනව නෙවෙයි තමනු යන්නේ දෙපාර්ශ්වය නිසා දුක් විඳිනව නෙවෙයි ඉබේ දුක හට ගන්නවත් නෙවෙයි දුක භාගතුන් වහන්සේ දුක කියලා එකක් තියෙනවා ඒක භාගතුන් වහන්සේ දන්නවා දකිනවා කොහොමද දන්නේ කොහොමද දකින්නේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන ආදී වශයෙන් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක දෝමන උපාය සමස්ත දුක් කැළම ගොඩ නැගෙන්නේ මේ ඇත්ත නොපෙනීමත් එක්කයි චතුරාර්ය සත්‍ය දර්ශනය නැතිකමත් එක්කයි අවිද්‍යාවත් එක්කයි මිච්ඡාදිත්‍යත් එක්කයි ඒකෝර මිච්ඡාදිත්‍ය කිව්වත් අවිද්‍යාව කිව්වත් ඇත්ත නොපෙනීම කිව්වත් ඒ ඔක්කොම එකයි. එතකොට මේ අවිද්‍යාව නිසා තමයි සමස්ත දුකම කැළම දුක් කැළම ගොඩ නැගෙන්නේ ජීවිතේ. ආන්න. එතකොට දුක නැති වෙන්නේ කොහොමද? අන්න දුක නැතිවීම භාගතුන් වහන්සේ දන්න කොහොමද දන්නේ? අවිජ්ජා යත්වේ වාසේස විරාග නිරෝධා සංකා නිරෝධෝ. අවිද්‍යා නිරෝධයෙන් සංකා නිරෝධ වේ. සංඛා නිරෝධේ විඤ්ඤාණ සංඛා නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායත නිරෝධෝ සලායත නිරෝධා පාස නිරෝධෝ පාස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදා නිරෝධෝ උපාදා නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ එවමෙතස්ස කේවලස්ස දුක්ඛ කන්දස නිරෝධෝ නොන්න දුක නිරෝධ වෙන්නේ දැන් බලන්න මේ පටිච්ච සමුප්පන්නව අවිද්‍යාව නිසා දුක උපදින ආකාරයත් අවිද්‍යාව නැතිවීමේ නිරෝධ වීම දුක නිරෝධ වෙන ආකාරයත් ඔන්න ඔය විදිහට තමයි භාගතුන් වහන්සේ දුක ගැන දුක හටගන්න හැටි නැති වෙන හැටි දන්නේ දකින්නේ. ඒකට දුක කියලා එකක් තියෙනවා. පටිච්ච සමුප්පන්නව සකස් වෙනවා. පටිච්ච සමුප්පන්නව නිරෝධයට යනවා. එතකොට මේ දුක තමන් විසින් හදාගත් එකද කියලා ඇහුවොත් ඒක වැරදි. ප්‍රශ්නේ වැරදි. එතකොට මේ දුක අනුන් නිසා හටගත් එකක්ද කියලා අහුවොත් ඒ ප්‍රශ්නෙත් වැරදි. මේක අවිද්‍යාව නිසායි හටගන්නේ. අවිද්‍යාව නැතිවීමෙන් නැති වෙන එකක්. මිසක් Taman නිසාවත් අනුන් නිසාවත් නෙවෙයි. Taman නිසා අනුන් නිසා දෙපාර්ශ්වය නිසා දුක හටගන්නවද කියලා අහුවොත් ඒ ප්‍රශ්නෙත් වැරදි. දුක කියන එක කියන ඉබේ හටගත් එකක්ද ආකාස්මිකව පහළ වෙන එකක්ද කියලා අහුවොත් ඒ ප්‍රශ්නෙත් වැරදි. මේක පටිච්ච සමුප්පන්නව සකස් වෙන දෙයක්. ඉතින් ඔන්න ඔය කතාව අහලා මෙයා ත්‍රිලකස්සප අතිශය සතුටටපත් වෙනවා. ආශ්චර්යයත් භූතයි බොහොම අසිරිමත්. වහලා තැබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ මම්මුලා කෙනෙකුට මඟ පෙන්නුවා වගේ අන්ධකාරයේ තෙලගින්න කෙනෙකුට තෙල් පානක් දැල්වුවා වගේ භාගතුන් වහන්සේ දුක හටගන්න විදිය දුක නැති වෙන විදිය ආශ්චර්යයි අද්භූතයි බොහොම අසිරිමත් කියලා මේ අචේල කස්සප බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාව ධර්ම රත්නය කෙරෙහි ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි බලවත් ශ්‍රද්ධාවටපත් වෙනවා එතකොට බලන්න එහෙම සද්ධාවටපත් වෙලා කියනවා භාගතුන් වහන්සේ මම අද පටන් ඔබ වහන්සේ සරණ යනවා ධර්ම රත්නයේ සරණ යනවා ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා මාව තෙරුවන් සරණ ගියපු පාසකෙක් හැටියට බාර ගන්න මට මේ ශාසනේ මහානුපසම්පදාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා අන්නේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කස්සප මේ ශාසනයේ අන්‍යාගමික කෙනෙක් මහාන වෙනකොට එකපාරට මහාන කරන්නේ මාස 4ක් පරිවාස කාලයක් ඉන්න ඕන. සංඝයාට උපස්ථාන කරගෙන යටහත් පැවතුම් ඇතිව නිහතමානීව පැවිදි ආකල්ප ගොඩනගාගෙන, නෙක්ඛම් ආකල්ප ගොඩනගාගෙන පරිවාස කාලයක්, පුහුණු කාලයක් ඉන්න ඕන මාස හතරක්. එහෙම මාස හතර ඇවෑමෙන් සංඝයා සතුටු නම් මෙයා මහාන කරන්න සුදුසු බව සංඝයා අනුමත වුණු සංඝයා සංඝයාගෙන් අන්න එතකොට ඔබට මහානුපසම්පදාව ලැබේ. කාශ්‍යප කියනවා භාග්‍යවතුන් වහන්සේ මාස හතරක් නෙවෙයි මං අවුරුදු හතරක් වුණත් බලන් ඉන්න මේ ශාසනය මට මහාන උපසම්පදාව ලබා දෙන්න අන්න බලන්න අවබෝධයෙන් මහාන වීම කියන්නේ. දැන් එහෙම නෑ අද මහාන වෙනවා. අද පන්සලට ආවනම් හිත මහාන වෙන්න ඕන අනිත් උපසම්පදා වෙන්න ඕන ඊට පස්සේ ඉඳ විහාරාධිපති. අන්න එහෙම බලාපොරොත්තුවක් වෙනවා. එතකොට ඒක අවබෝධයෙන් මහාන වීමක් නෙවෙයි. දැන් අවබෝධයෙන් මහාන වෙන කෙනා කලබලයක් නැහැ ඉක්මනට මහාන උපසම්පදාව ලබා අර සංඝයා අතරට ගිහිල්ලා නිහතමානීව ಗುಣධර්ම පුහුණු කරමින් එයා උපසම් මහාන උපසම්පදාව ලැබෙනකන් ඉවසීමෙන් නිහතමානීව යටහත් පැවතුම් ඇතුව ඒ කෙනා විවේකීව ඉන්නවා අන්න තමයි අවබෝධයෙන් මහාන ජීවිතයට ඇතුළු වෙන අය. ඒක ඉක්මන් කරගන්න උත්සාහ කරනවා නම් එතන තියෙන වෙන බලාපොරොත්තුවක්. මේ සසරෙන් එතර වෙන්න නෙවෙයි. එතන තියෙන මේක ඉක්මනට ලබාගෙන වෙන පටු බලාපොරොත්තු ඇතුව තමයි මහාන ජීවිතයට එන්නේ. ඒක මහාන ජීවිත සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මහාන ජීවිතයකට යමෙක් ඇතුළු වෙනකොට ඒකේ තියෙන අනුපූර්ව ශික්ෂණයක්. අර ස්වාමීන් වහන්සේලා ක්‍රමානුකූලව එයා හික්මවන්න ඕන. පැවිදි ආකල්ප සලසා උපද්දවල දෙන්න ඕන. නික්කම් ආකල්ප ඒ මානසික පසුබිම, ඒ සීල සංවරය, කය වචන දෙකේ සංවරය, වතපිලිවෙත පුරුදු වෙන්න ඕන. ආගමික චාරිත්‍ර තියෙන. ඒ හැම දෙයක්ම පුහුණුවලත් කෙනෙක් තමයි මේ චීවරය ලබා දෙන්නේ. ඉතින් අන්න එහෙම තියෙන ශික්ෂණයක්. දැන් උපසම්පදා වුණා නම් අවුරුදු 5ක් වැඩ සිටි භික්ෂු ස්වාමීන් වහන්සේ කෙනෙක් යටදී නිස සමාදන් වෙයා හික්මෙන්ට ඕන. ඊට පස්සේ තමයි යාට හුදකලා වාසය කරන්න අවකාශය සැලසෙන්නේ. ඉතින් අන්න එහෙම ශාසනයේ අනුපූර්ව ශික්ෂණයක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ ඒ ක්‍රමයට තමයි ශාසනය කෙනෙක් මහාන වුණොත් එයාට මේ පැවිදි ජීවිතය ආලෝකමත් වෙන්නේ, සාර්ථකත්වයටපත් වෙන්නේ. දැන් මේ අචේල කස්සප කියනවා මේ මාස හතරක් නෙවෙයි අවුරුදු හතරක් වුණත් මම බලාගෙන ඉන්නම් මහාන උපසම්පදා ලැබ මාව සුදුසුකම් එන ආවට පස්සේ ඔබ වහන්සේලා මහාන කරා. උපසම්පදා කරා. මං ඉවසීමෙන් නිහතමානීව එතකම් බලාගෙන ඉන්නවා. අන්න බලන්න. එයාට ඕන ඉක්මනට මහානකම නෙමෙයි අර සංඝයා අතර ඉඳගෙන ගුණ පිළිවෙත් පුරමින් නිහතමානීව ඒ කෙනාට ඒ කාලය ගත කරමින් ඉන්නයි අවශ්‍ය වෙන්නේ. නමුත් මෙතනදී භාගතුන් වහන්සේ පුජ්‍යලයාගේ නානත්වයේ භාගතුන් වහන්සේ අඳුනනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙයාට එච්චර කාලයක් ඉන්න අවශ්‍ය නැහැ. මේ කෙනා බොහොම ඉක්මනින් අරිහත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ කෙනාට මහානුපසම්පදා බුදුරජාන් වහන්සේම ලබා දෙනවා. ඉතින් අබෝ නොබෝ කාලයකින් අප්‍රමාදීව වීරිය කරලා මේ අචේල කස්සප කෙනා එයා මහනුපසම්පදාව ලබාගෙන වීරිය කරලා සෞඛේලසුන් වසා අරිහත්ත්වයටපත් වෙනවා. අරිහත්ත්වයටපත් වෙලා රහතන් වහන්සේලා අතර තවත් රහතන් වහන්සේ නමක් හැටියට බුද්ධ ශාසනය කටයුතු කරලා පිරිනුවම් වැඩම කරනවා. ඉතින් මෙන්න මේ පිරිනුවම් පානවා. ඉතින් මෙන්න මේ විදිහට මේ සූත්‍රයේ තියෙන සාරාංශය තමයි දේශනා කළේ. දැන් ওই ටික කිව්වට අපට යම්කිසි දැනීමක් වැටහීමක් එන්නේ නැහැ. දැන් අර අවිජ්ජාපච්චය සංඛාරා කියන අවිජ්ජා නිරෝධේ සංඛා නිරෝධයි කියන තැන අන්න පැහැදිලි කළ යුතු උපමාවක් උපමාවකින් උපමා උපමා උපමේය ගලපමින් එතන යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න උන මේ අවිද්‍යාව නිසා කොහොමද දුක එන්නේ අවිද්‍යාව නැතිවීම කොහොමද දුක නැති වෙන්නේ අන්න ඒක තෝරගන්න ඕන. අපි හිතමු දැන් දුක කියවුවාම අපි දන්නෝනේ ජරා, ව්‍යාධි, මරණ කියන ඒවා දුකයි. අප්‍රිය සම්පේක, ප්‍රිය විපයෝ කැමැති දේ නොලැබීම දුකයි. එතකොට ලෝභ දේශ මොහ රාග කෙලස් දාහ දැවිලි දුකයි. එතකොට කායික දුක් තියෙනවා, මානසික දුක් තියෙනවා, සුසුම් හැලීම්, ශෝක පරිදේව දුක් දුම්නස් තියෙනවා ජීවිතවල. එතකොට මේ කෙලස් දාහ දැවිලි වලින් දුක එනවා. එතකොට අපි එකක් ගමු මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේක හටගෙන අපි හිතමු ද්වේෂය තරහව ක්‍රෝධය වෛරය පරිගෙනීම සිටිවිලි පහළ වෙන සිටුකුට. එතකොට එයාට මහා වෙහෙසක් විඩාවක් පීඩනයක් මනසට දැනෙනවා. එතකොට එයාගේ මනස සැපවත් නැහැ. දැන් ද්වේෂ සහගත වෙච්ච කෙනෙකුට ද්වේෂයෙන් මනස ආකුල ව්‍යාකුල ගුණ කලබලකාරී වුණු ආවේගශීලී වෙච්ච කෙනෙකුට හිතේ සැපයක් නැහැ. හිතේ සැනසීමක් නැහැ. එතකොට ඒක ඒ දුක හැම කෙනෙකුටම අත්දැකීම තියෙනවා. කායික වශයෙන්ුත් ඒක බලපානවා. කායිකවත් ඒ ඉරියව්ව සැපසහගත වෙන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ. අපහසුතාවයටපත් වෙනවා. අර මානසික ආවේග නිසා. එතකොට බලන්න මේ ද්වේෂය නැමැති, ගුයෛරය, ක්‍රෝධය, තරහව නැමැති මනෝභාවය නිසා කායිකවත් මානසිකවත් පෙලීමට, පීඩණයට, වෙහෙසට, දුකට, විඩාවටපත් වෙනවා කියන එක හැම කෙනෙකුටම ජීවිතේ තියෙන අත්දැකීමක් ඒක. ඒ අත්දැකීම තියෙනවා. දැන් බලන්න මේ අත්දැකීම ආවහම මේ මේ දුක අපි අත්දැකලා තියෙනවා. එතකොට මේ දුක ගොඩනගෙනකොට අපි හිතන්නේ මේක මහා පෙර කර්මයක්. මේ මගේම දෝෂයක් නිසා තමයි මම මේ පීඩණයට කායිකව මානසිකව පීඩණයටපත් වෙන්නේ. එතකොට අන්න දුකට හේතුව Taman කියලා දකින්න එහෙම වැරදි. එතකොට මේ අහවල් කෙනා බැනපු නිසා විවේචන කරන නිසා දොස් කියපු නිසා ඒ ඒ ඒ නිසයි මට මේ දුක එන්නේ කියලා බාහිර කෙනෙකුට ඒ Taman දුක දානවා. දුක හේතුව දා. ඒකත් වැරදි. තමනු යනු නිසා හටගත්තත් නෙවෙයි. මේ ද්වේෂය තරහව ක්‍රෝධය හිතේ ඉබේ හටගන්නව නෙවෙයි මේ දුක. හේතුප්‍රත්‍යක් තියෙනවා ඒකේ. පටිඝ නිමිත්තේ අයෝනිසෝ මානසිකාරය නිසායි මේ ද්වේෂය තරහව ක්‍රෝධය සිතේ ඇති වෙන්නේ. අප්‍රිය අමනාප අරමුණේ නුනුවණින් කල්පනා කිරීම හේතු කොටගෙනයි ද්වේෂය නැමැති මනෝභාවය සිතේ ගොඩ නැගෙන්නේ. ඒ නිසායි කායික මානසික දුක පීඩණය වෙහෙස විඩාව ඒ තුලින් ගොඩ නැගෙන්නේ. අන්න එහෙනම් ඒකට හේතුප්‍රත්‍ය විදියට දකින්න ඕනේ. එතකොට දැන් බලන්න මේ द्वේෂය නැමැති ඒ දුක ඒ කෙලෙසය නිසා අකුසලය නිසා මනස කායිකව මානසිකව පීඩණයටපත් වෙන්නේ අවිද්‍යාව නිසා. ওই શબ્දයක් ඇහෙනකොට දැන් අපි හිතමු කෙනෙක් බයිනකොට තරහ යනවා කියලා. දුක එනවා කියලා. දැන් අපි බලමු ඇසීම කියන එක කෙනෙක් අපි හිතමු පරුස වචනයෙන් කෙනෙක් දොස් කියනකොට බයිනකොට එතන වෙන්න ඇසීම සිද්ධ වෙන්නේ කොහොමද? කන, ශබ්දය, සෝත විඥානයත් නිසා කණේට සද්දේ සද්ද සංඥාවක් එන්නේ. ඒ කණයි ශබ්දයයි සෝත විඤ්ඤාණ නිසා සද්ද සංඥා වෙනවා. සද්ද සංඥාව ආවහම ඒ සද්ද සංඥාවට විතරක කළා මනසින් අපි හදාගන්නවා මේ ආවල් කෙනෙක් බයිනවයි කියලා. ඒතකොට බයින කෙනාගේ රූපය අපි මනෝමයෙන් හදාගන්නවා. හදාගෙන තමයි ඒ කෙනා මට බයිනවා කියලා බාහිරට එක ගැට ගන්නවා. එතකොට සද්ද සංඥාවක් කියන්නේ සද්දේ රූප නැහැ. සද්දේ වර්ණ රූප නැහැ. සද්ද කියන්නේ ඒකේ හැඩතල වර්ණ රූප නැහැ. සද්ද සංඥාවක්. ඒක නිකම්ම ශබ්දයක්. ඒ සද්දයට විතර කළ මනසින් හදාගන්න බණිවම කෙනාගේ රූපේ. ඒක හදාගන්නේ මනෝමය රූපයක්. ඒ රූපය ගැන බාහිර කෙනෙක් තියෙනවායි කියලා දික්ටිගත භාවයටපත් වෙලා ඒ කෙනා මට බයිනවා මට අපහාස කරනවා විවේචනය කරනවා දොස් කියනවා කියන අන්න අයනිසෝ මනසිකාරය එනවා. එතකොට ආයනසෝ මනසිකාරය ආවේ කොහමද? ඒ සද්ද සංඥාවට විතර කළ මනෝමයෙන් චිත්ත රූපේ මනෝපාදාය රූපේ හදාගෙන ඒ රූපේ බාහිරේ තියෙනවයි කියලා ditthිගත භාවයේ ditthි බන්ධනේ හදාගන්න. ඒ කියන්නේ මනෝ රූපය අර එළිය රූපෙට ගැට ගන්නවා. ගැට ගැහුවට පස්සේ ditthිගතයි. ditthිගතව කරන මනසිකාරය ආයෝනිසෝ මනසිකාරය. එතකොට බාහිර කෙනෙක් බයිනවා, දොස් කියනවා, කියනවා කියන අදහස ආයෝනිසෝ මනසිකාරය එනවා. අන්න එතකොට අයනසෝ මනසිකාරයේ පටිග නිමිත්තයි දැන් අයනසෝ මනසිකාරය. ඒ නිසා මොකද වෙන්නේ? මනසේ द्वේෂය නැමැති මනෝභාවය උපදිනවා. උපදිනු ගමන් අන්න කායිකෝ මානසිකෝ විඩාවට වෙහෙසට දුකටපත් වෙනවා. දැන් මේ දුක ආවේ එයා බැනපු නිසා නෙවෙයි. තමන්ගේ දෝෂයකුනුත් නෙවෙයි. මේ ඇත්ත නොපෙනීම නිසා මෙතන අවිද්‍යාව නිසායි මේ ද්වේෂය නැමැති ක්‍රෝධය ගොඩ එන රහතන් වහන්සේටත් බයිනකොට රහතන් වහන්සේටත් ওই දුක එන්න ඕනේ එහෙම. එහෙම එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? උන්වහන්සේටත් ඒ සද්දේ විදිහටම ඇහෙනවා. ඒ විදිහටම මනසේ රූපම ඇවෙනවා. හැබැයි මනසේ රූපේ එළියට ගැට ගහලා අර අවිද්‍යාව සහගතව උන්වහන්සේගේ මානසිකාරය ගොඩ නැගෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ විද්‍යාව තියෙන එතන. ඒ නිසායි දුක නූපදින්නේ. එතකොට රහතන් වහන්සේට දුක නූපදින්නේ විද්‍යාව නිසා. දැන් ඒ අපට ඒ ඇසීම ශබ්ද සංඥාවත් එක මනසින් ලෝකෙක හදාගෙන ඒකේ එළියට ගැට ගහලා වෙනසු මානසිකාරය කරන නිසා තමයි අපට දුක එන්නේ. ඒකෝර අවිද්‍යාව නිසායි දුක් විඳින්නේ. එතකොට අන්න අවිජ්ජාපච්චය සංඛාර. එතකොට මේ දුක ආවේ Taman නිසාවත්, බැනපු නිසාවත්, බාහිර කෙනෙක් නිසාවත්, දෙපාර්ශ්වය නිසාවත්, ඉබේවත් ආපු එක දුකක් නෙවෙයි. හේතුපටි හේතුපටිච්ච සම්භූතං. ඒ කියන්නේ අර අවිද්‍යාව නිසායි සංඛාර වෙලා විඥානේ වැඩිලා නාම රූප බැසගෙන ආයතන හකස් වෙලා පස්ස වේදනා තණ්හා උපාදාන කර්ම ජාති ජරා මරණ සමස්ත දුක් කැළම ගොඩ නැගෙන්නේ අවිද්‍යාව නිසා. එතන ඇත්ත දැක්කොත් අන්න දුක නැති වෙලා යනවා. එතකොට මේ මනසින් ඒ සද්ද ඇහෙනකොට ඒ කෙනා මනසින් රූපේ මැවෙනකොට මනෝ රූපයක් බව ඔබ චිත්තේන නීයති ලෝකෝ තමන්ගේ පැත්තෙන් ලෝකේ හටගත්ත බව නුවණින් දැක්කොත් අර ඒ සද්දෙත් එක්ක ගොඩනගෙන මනෝ ලෝකය එළියේ තියෙන එකක් නෙවෙයි මනසින් හදාගත්ත චිත්ත ලෝකයක් චිත්ත රූප ලෝකයක් මනෝ රූප ලෝකයක් කියලා දැක්කොත් ඒ රූපේ එළිය එකක් නෙවෙයි මනසින් අතීතාවර්ජණයෙන් හදාගත්ත එකක් කියන එකට සමන්ගේ සිතට සිහිය පවත්වා ගන්න පුළුවන් වුණා ඒ කියන්නේ සිත බාහිර කෙනෙක් කියලා හම්බ වෙන්නේ බයින කෙනා අපට හම්බ වෙන්නේ එළියෙන් නෙමෙයි මනෝමය පැත්තෙන් කියන එක දැක්කොත් අර මනෝරුමේ රූපේ එළිය තියෙන එකයි කියන එකට දිට්ටි බන්ධනේ ගැට ගැහෙන්නේ නැහැ. දිට්ටි පඤ්ඤානාවට දිට්ටි ප්‍රපංචයට දෘෂ්ටිගත වීමක් වෙන්නේ නැහැ. අන්න එතකොට බයින කෙනා එළියෙන් නෙමෙයි යාට හම්බ වෙන්නේ මනෝමය පැත්තෙන්. තමන්ගේ පැත්තෙන් හම්බ වෙන්නේ. එතකොට බයින කෙනාට දැන් ගැටුනොත් දැන් තමන් එක්කමයි තමන් ගැටෙන්න වෙන්නේ. අන්න එතකොට බාහිරින් එයාට කෙනෙක් හම් වෙන්නේ නැහැ. මනෝමය පැත්තෙන් ලෝකේ හද සමුදේ වෙන්නේ හටගන්න කියන එක ලොද්දයා දකින චිත්තේන නියති ලෝකෝ. මනසින් හදාගත්ත ලෝකය චිත්ත සූත්‍රය. එතකොට මනසින් හදාගත් එකක් කියලා දැක්කහම එළියට ගැට ගැහිල්ලක් නැහැ. එතකොට එළියේ රූපය අතහැරෙනවා එයාට. එළියේ යමක් ඇති බවට හම් වෙන්නේ මනෝමය පැත්තටම හම් වෙනවා. මනෝ. එතකොට එයාගේ හිත නැමිලා තියෙන්නේ තමන්ගේ පැත්තට. අර දික්ටි ගත කෙනාගේ හිත නැමිලා තියෙන්නේ බාහිරයට. බාහිරයට නැමුණට පස්සේ තමයි බාහිරින් යමක් ඇති බවට මනසිකාර වෙනකොට සක්ක සක්කාය දිට්ඨිය දිට්ඨිගත භාවය වෙනවා. එතකොට අයනිසු මනසිකාරය අන්තගාමී. මනෝමය පැත්තෙන් ලෝකේ හැදෙන බව දැක්කහම එතකොට බාහිරයට ගැට ගැහිල්ලක් නැහැ. බයින කෙනා තමන්ගේ පැත්තෙන් හදගත් ඇති වෙන්නේ. පේන්නේ ඒක බාහිර රූපයක් නෙවෙයි මනෝමය රූපයක්. මනෝමය රූපයක මනසේ මැවිල්ලක් තියෙන කියලා දැක්කහම එතරම් මූලාව නැති වෙනවා. අන්න එතකොට ওই විදිහට දැක්කහම අවිද්‍යාවයි දුරු වෙන්නේ. ආන අවිද්‍යාව දුරු වෙනකොට යෝනිසෝ මනසිකාරය දැන් ඔතන තියෙන්නේ. එතකොට පටික නිමිති යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට අතකොට අන්න එතකොට යාට द्वේෂය උපදින්න හේතු වෙදින්නේ අන්න දුක දුරු වෙලා. අන්න අවිද්‍යා නිරෝධයෙන් සංස්කරණයේ මනසේ නිරෝධයට යන විඥානේ වැඩෙන්නේ අර බණින පරුස වචන ඉතිං අල්ලගෙන විඥානේ වැඩෙන්නේ නැහැ ඊට පස්සේ. නාම රූප බැසගෙන ඉපා ආයතන සකස් වීම පස්ස වේදනා තණ්හා උපාදාන කර්මජාත ජරා මරණ සකස් වෙනවා. ද්වේෂය උපදින්නේ ඒ මනෝභාවය දුරු වෙන්නේ. දුරු වෙනවා. එතකොට ද්වේෂය නැමැති මනෝභාවය දුරු වෙනවා. කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය සකස් වෙනවා. අන්න බලන්න. එතකොට මේ තරහව ක්‍රෝධයේ වෛරය තුලින් දුක එන්නේ තමන් නිසාවත් අර බැනපු නිසාවත් නෙවෙයි. බාහිර හේතුවක් නිසාවත් තමන් හේතුවක් කරගෙනවත් දෙපාර්ශ්වය නිසාවත් ඉබේවත් ඒ द्वේෂය නැමැති මනෝභාවය ගොඩනගෙනවා නෙවෙයි. අවිද්‍යාපච්චය සංඛාරා. අන්න බලන්න බුද්ධ දේශනාව. එතකොට ඒක අන්තගාමීව නෙවෙයි අපේ දුක දකින්න ඕනේ. ඇත්ත නොපෙනීමත් එක්කයි, ඇත්ත නොදකීමත් එක්කයි, නොදැනීමත් එක්කයි මේ දුක කියන එක ජීවිතේ ගොඩ නැගින්නේ කියන එකයි අපි දකින්න ඕනේ. එතකොට බලන්න ඇත්ත මනෝමය පැත්තෙන් එක හදාගත්තට පස්සේ ලෝකය ඒක එළියේ තියෙනවා කියලා මනෝමය පැත්තෙන් හරි එළිය අභ්‍යන්තර බාහිර ද්වි ස්වභාවය, අන්ත ස්වභාවය ගොඩ නැගුණොත් තමයි දුක එන්නේ. අන්ත දෙකෙන් මිදුණොත් අභ්‍යන්තර බාහිර කියන අන්න එතකොට අන්ත දෙකේ මිදුණු ගමන් එයාට තියෙන නිස්සත්ෝනි ජීවෝ ශුන්‍ය මහා ශුන්‍යතාවයක් දකින්න. අන්න එතකොට පින්වත්නි දුක පිරිසිඳ දකින්න ඔයා. සත්‍ය දකිනකොට තණ්හාව යෙදෙන්න තැනක් නෑ. තණ්හාව දුරු වෙනවා. අනුපාද ස්වභාවයට යනවා තණ්හාව ඇත්ත දකිනකොට. නිරෝධේ සාත් වෙනවා. මාර්ගයටපත් වෙනවා. අන්න චතුරාර්ය සත්‍ය දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන කියන මේ චතුරාර්ය සත්‍ය දර්ශනය ආයතන හය තුල ගොඩ නැගෙනවා. අන්න විද්‍යාව ඒ සත්‍ය ඥාණයට තමයි එන්න ඕනේ. ඒ සත්‍ය ඥාණයට අනුව යෝනිසෝ මනසිකාරයේදීම කෘත්‍ය ඥාණයයි. එතකොට යාට දුක දුක හැටිම පිරිසිඳ දැකීමම තමයි මාර්ගය වෙන්නේ. ආන්න එතකොට යා සත්‍ය අත්දකිනකොට සමුදය ප්‍රහාණය කරමින් Nirodhe සාත්‍යරෝ මාර්ගයේ වැටෙනවා. අන්න එතකොට පින්වත් මේ කෙනාට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට සංස්කාර දුරු වෙනවා. සංස්කාර නූපදිනකොට විඥානයේ පැලවෙන්න වැඩෙන්න තැනක් නැහැ. විඥානයේ Nirodhe යනකොට නාම රූප බැස ගන්න බෑ. නාම රූප බැස ගන්න නැති උනට ආයතන සකස් වීම නතර වෙනවා. ආයතන නිරෝධයක්. ආයතන නිරෝධෝ නිබ්බාන. ආයතන නිරෝධය මේ වර්තමාන මොහොතේ අත්දකින්න පුළුවන් ධමයක් ඒක. ඒක මරණින් පස්සේ ආයතන නිරෝධය අත්දකින්න එකක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ වර්තමාන මොහොතේ ආරම්මණයක ආයතන නිරෝධය යමෙක් අත්දැක්කොත්, ওই දර්ශනයට අනුව අන්නේ කියන අත්දකින්නේ නිර්වාණයයි. ශුන්්‍යතාවය. මහා ඒ නිර්වාණ ධර්මය. ඒක ආයතන නිරෝධයෙන් ස්පර්ශයක් වුණ නැගින්නේ. ස්පර්ශයක් නැත්තම් වේදනා තණ්හා උපාදාන කර්ම භව නිරෝධයක් වෙනවා. භව නිරෝධයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් තුන්නස් මේ මොහොතේම නිරෝධ වෙනවා. එතකොට මේ මොහොතේම ජරා ව්‍යාධි මරණ වලින් මිදලා ජරා මරණ වලින් මිදෙන්න පුළුවන් ධහම. එතකොට ඒ දැක්මට ලෝභ ආරම්මණයේ ලෝභය, ද්වේෂය ගොඩ නැගෙන්නේ. ලෝභ දේශ මොහ දුරු වෙනවා. අන්න එහෙනම් මානසික දුක දුරු වෙනවා කායික දුක දුරු වෙනවා සමස්ත දුක් කැළම දුරු වෙන්නේ අර අවිද්‍යාව දුරු වීම නිසා එතකොට අවිද්‍යාව එතන අවිද්‍යාව යෙදුනොත් අන්න එතකොට අර සමස්ත දුක් කැළම ගොඩ නැගෙන. එතකොට අපි උපමාවකින් බලන්න ඕන. එතකොට ඇත්ත වැටහුන්නේ නැතොත් ඇත්ත නොපෙනීමත් එක්කයි සංස්කරණය මනස සිද්ධ වෙන්නේ විඥානීය වර්ධනය වෙනවා තණ්හාවෙන් තෙත් වෙවි. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ සමස්ත දුක් කැළම ගොඩ නැගෙනවා. ඉතින් ඔන්න ඔය විදියට පින්වත්නි මේ ආයතන හයේම ආයතන හයේම මේ දුක සමුදේ වෙන හැටි දුක නිරෝධ වෙන හැටි අපි අත්දකින්න ඕන. ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ, දිවට කය දැනෙනකොට, කයට කයට පහස දැනෙනකොට, දිවට රස දැනෙනකොට, මනසට අරමුණක් එන තැන මේ ditta sutta muta විඤ්ඤාත කියන දකින අහන දැනෙන දැනගන්න තැන මේ ආයතන හයේ යථාර්ථය සත්‍යය යමෙකුට අවබෝධ කරගන්න යමෙක් සමර්ථ වුණොත් අන්නේ කෙනා සමස්ත දුක් කැළම නිරෝධයට යනව දුරු වෙලා යනවා. එතකොට මෙලව සැනසෙල්ල, පරලොව සැනසෙල්ල පරලොවක් කියන එකක් එයාට හම්බ වෙන්නේ නැහැ මෙලොවක් හම්බ වෙන්නේ නැහැ සම්පූර්ණ දී ස්වභාවයෙන්ම නිදහස් වෙලා යන්නේ අන්න එවැනි අන්ත වලින් මිදුණු දහමක් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මජ්ජේ ඥානයේ හැටියට ලෝකෙට දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම තැනම තියෙන අවිද්‍යාව නිසා සංස්කරණය වෙන හැටි. අවිද්‍යා නිරෝධයෙන් සංස්කරණය නිරෝධ වෙන හැටි. ඔන්න ඒක දැක්මක් දැක්මකටයි වෙන්නේ. දර්ශනයකටයි වෙන්නේ. අන්න ඒ දර්ශනය තමයි අපි ඉස්සෙල්ලාම මේ ශාසනය තුලින් ගොඩනගා ගන්න ඒ දර්ශනය නැතුව මුකුත්ම කරන්න බෑ බුද්ධ ශාසනය. අපිට යම් කිසි දෙයක් දර්ශනය නැතුව සීල ගුණයක් අකින්න පුළුවන් ඒක සීලය නෙමෙයි සීල වෘතයක් වෙනවා. සමාධිය වඩන්න පුළුවන් සමත නිමිත්තක් අරගෙන. නමුත් ඒක සම්මා සමාධි වෙන්නේ සිහිය පවත්වන්න පුළුවන් යම් කිසි ආරම්භණයකට වර්තමාන හිත පිටුවාගෙන. ඒක සම්මා සතිය වෙන්නේ නැහැ. එතකොට මේ දර්ශනය නැතුව මේ ශාසනය කිසි දෙයක් කරන්න බෑ. සීල ගුණයක් රකින්න බෑ, කමඨහනක් වඩන්න බෑ. හැබැයි ඒ වඩන්න පුළුවන් ඒක ලෞකික මට්ටමකින් නතර වෙනවා. විදර්ශනා ධූරයක් අවදි වෙන්නේ දර්ශන ඥානයකට ලෝකෝත්තර භූමියකට යන්න පුළුවන් කමක් නෑ දර්ශන ඥානෙ නැතුව. ඒ නිසා මේ ශාසනය අපි හැම කෙනෙක්ම උත්සාහ දරන්න ඕනේ මගපල ලබන්න නම් නිවනින් සැනසෙන්න නම් ඒ හැම කෙනෙක්ම දර්ශන ඥානය ගොඩනගා ගන්න ඕනේ ditthi සම්පන්නයෙක් වෙන්න ඕන. සත්‍ය ඥානයටපත් වෙන්න ඕන. අන්න ඊට පස්සේයි මේ ශාසන ප්‍රතිපදාව විමුක්ති මාර්ගයේ කෙනෙකුට විවෘත වෙන්නේ. එහෙම නැතුව මේක ගමනක් නෑ ශාසනේ. අන්න ඒක තමයි අපි හඳුනාගත්ත ධහම. ඒක හේතුඵල ධහම අපි තෝරා ගන්න ඕන. එනිසා දුක්ඛේ ඥානයේ සමුත් ඥානෙ, Nirodhe ඥානෙ, මග්ගේ ඥානෙ කියන චතුරාර්ය සත්‍ය දර්ශනය තමයි බුද්ධ ශාසනය අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ දර්ශනයටපත් වුනහම ditthi සම්පන්නයි. මේ කියන්නේ රහතන් වහන්සේගේ මට්ටමක් නෙවෙයි. මේ දර්ශන සම්මා ditthිය කියන ධර්මතාවය ඒ දර්ශන භූමියට යමෙක්පත් වුනොත් ඊට පස්සේ යන සම්මාදිට්ඨිය පහල කරගෙන ඒ කෙනාට ඒ සම්මාදිට්ඨිය ඉස්සරහින් තියාගෙන දර්ශන ඥානය ඇතුව මේ ශාසනයේ ප්‍රතිපත්ති ධර්මය සම්පාදනය කරගෙන ඒකාන්තයෙන්ම මේ ගෞතම බුදු සසුනේම සියලු කෙලෙස් කෙලසුන්ගේ මනස මුදවාගෙන මනස නිදහස් කරගෙන සව් කෙලසුන් නැසා සතර මඟ සතර ඵල පිළිවෙලින් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ පූර්ණත්වයට පත් කරගන්න වාසනාව ලැබෙන. ඉතින් මේ අනුශාසනාව හැම දිනාටම මේ ගෞතම බුදුසසුනේ හේතුඵල ධම අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය දර්ශනය සම්පූර්ණ කරගෙන සම්මා දිට්ඨිය පූර්ණත්වයටපත් කරගෙන විද්‍යාව පහළ කරගෙන සසර දුක නිමා කරගන්න හැම දිනාටම මේ අනුශාසනාව මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. අපේ දැන් දෙවියන්ට ගාතාව කියලා පින් දෙමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංසපලේ හැම දිනාටම සදා සැනසෙල්ල වේවා කියලා ආශිර්වාද කරනු වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි අදුතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකේන විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජනීය වඳුරබ සංඝානන්ද ස්වාමින්ත්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු මතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සම්බුත් සරණයි